සටහන සටහන කියලා මතක් වෙනවා මේ ඔන්න දැන් ප්ලාස්ටික් මල් තියෙනවා කියලා හිතන්නකෝ මේක කොහෙවත් නැනක ප්ලාස්ටික් නම් ඒකේ සටහන ඔන්න දැන් ප්ලාස්ටික් හරිද ඒකේ සටහන මල් සටහන ප්ලාස්ටික් වලින් තියෙන්නේ සටහන නම් මල් ඒ කියන්නේ හැඩය ඔය ප්ලාස්ටික් ගෙදර තියෙන ප්ලාස්ටික් මල් පොකුරක් උණු කරලා දස් සෙට් එකක් හදලා ගෙනත් තිබ්බොත් මල් ටික තියෙන තැන අර ප්ලාස්ටික්මයි හැබැයි හැඩේ කවුරු හරි හරි ඔයාලට පිස්සුද මෙහෙම එකක් හදලා ගෙනත් තියලා කියලා එහෙනම් මල් වල හැඩේ වගේ නෙවෙයි දත් වල හැඩේ කාටත් පිළිකුල්. ආ එතකොට hina වෙලා පෙන්වන්නේ හොඳ එකක්ද කවුරු හරි දැක්කහම? පිළිකුල් හැඩයක් කී කියලා පෙන්වනවා. නේද කාටවත් පිළිකුල් එක දැක්කහම. ඉතින් මොකද කරන්නේ වෙනවනේ ඒ වැඩේ. වර්ණ සංකාන ගන්ධේහි ගඳ කොහමද? දැන් බලා ගන්නකො ඔන්න. ඇඟිල්ලෙන් ටිකක් පිරිමැදලා නහයට කිට්ටු කරලා බලන්න කොහොමද කියලා දැන් මේ දැන් නේද? සිනිගඳ සිනිගඳ මේකේ තියෙන්නේ මගේ ළඟ තියෙන එක මේ මගේ ළඟ තියෙන දැන් භාවනා කරන කෙනා මේක මෙනේ කරනවා. මේක සිනිගඳයි නේ ඇත්තට. කොහොමද ගඳ කියන්නේ මම හොඳට දන්නවා අය කවුරුවත් ඕනේ නැහැ මගේ ශරීරෙත් මෙනේ කරන්නේ නැති එකයි තියෙන තමන් දන්නවා මේකේ තියෙන ගඳ කොහොමද කියන්නේ මේ විදිහට කට අරන් බුදියාව අර අසුචි වලේ නැත්තම් කුණු වැච්ච එළවලු ගොඩ වලේ නේද කරපොත්තු නේද කටවල දිගේ යනවා රැයට එයාලට හොඳට ගඳ තේරෙනවා එහෙනම් ගන්ධ ඊළඟට වන්න සංඨාන ගන්ධයේදී ආශ්‍රය හැදිලා තියෙන දේ ඉතින් දන්නවනේ මේ අය ඒක පස්සේ හොයාගන්න ඔය විදිහට ඔන්න දැන් ඒ විදිහට එකින් එක මෙනෙහි කරනකොට වෙනද එක එක එක එක ගැන වෙන වෙන වෙනවා පිළිකුල් සංඥා දැන් අපේ දත් එක නම් පිළිකුල් තමයි පෙන්වන්නවත් බෑ දැන් නම් මේක ඉතින් ඔන්න ඒක ගැන පිළිකුල් ඊළඟට හැම පිළිබඳ පිළිකුල් ඒ ඒ තමන් දැන් සතෝ සතෝ කියනකොට මේ මුළු හැම පිළිබඳ තමන්ගේ හැම පිළිබඳ තමන්ට හැඟීමක් එන්න ඕනේ මේ හැමෙහි හිත පිහිටවාගෙන පිරික්සනවා. ඉතින් උඩ කොහොමද මෙහෙ කොහොමද? එතකොට අන්තිමට මේක පිරික්සගෙන පිරික්සගෙන පිරික්සගෙන යනකොට පින්නත් එයාට හැඟීමක් එනවා. දැන් රෝහලකට ගියාම කවුරු හරි අර මේ ලෙඩෙක් පුරෝපු රෙද්දක් අරගෙන විහිළුවට අපේ ඇඟ පුරා මෙහෙම පෙරෙව්වොත් ඊ මේ එක ගඳයි අප්පිරියයි. ඇයි? ඒ රෙද්දේ සමහර තැන්වල මුත්‍රා ගඳ, සමහර තැන්වල අසුචි ගඳ, සමහර තැන්වල පඳුරු ගඳ, දාඩිය ගඳ, බෙහෙත් ගඳ නේද? මේ රෙද්ද ගැන මොකද කියන්නේ? උඩින් නම් පල්ලයට කරවලා තියෙන්නේ. තමන්ට දැනෙනවා මේ මම පොරෝගෙන ඉන්නවම කොයි වගේද? මේකේ උඩ ඉඳන් පල්ලෙහාට අර ගඳ ටික ඔක්කොම තියෙනවා. එහෙනම් මේ මේ ශරීරය පිළිකුල්ද නැද්ද? ඉතින් ඇයි මම මේක වහගෙන ඉන්නේ ආදි වශයෙන් ඔන්න මෙනෙහි කරගෙන යනකොට Tamanට මේක බලුගුණක් වගේ මේක කාටවත් පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි මේක හැම වෙලෙම ගඳ ගන්න එකක් කියලා ඔන්න සීය උපදිනවා. හරි? ඒ විදිහට කය ගැන උපදවා ගන්නා සීය අර කිව්වා වගේ ඉස්සෙල්ලා අර කිව්වා වගේ ඒ සීය ඊළඟ සීයට හේතු වෙනවා ඒ සීය ඊළඟ සීයට හේතු වෙනවා ඊළඟට මොකද කරන්නේ අර නවතිවිතික වලත් එහෙමයි මම කිව්වේ එතනින් එහාට තියෙනවා සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විති වාය ධම්මානුපස්සය. ඒ අර නිවැරදි සිහිය ඇති කරගත්තට පස්සේ ඒක සමුදේ වශයෙන් වාය වශයෙන් ඇතිවීම නැතිවීම බලන්න මෙනෙහි කරන්නේ. එතකොට එයාට යංකින් සමුදේ ධම්මා සම්බන්ත නිරෝධම කවදා හරි දවසක උත්තර කියන සරල වැඩ පිළිවෙලක් එහෙම නෙවෙයි යෝග. මම මේ කෙටියෙන් කියන්න ඕනේ හින්දා මේ කියන්නේ. මොකද පොඩි වෙලාවනේ අපිට තියෙන්නේ. නේද? ඒකින්ද ඔන්න ඔය වගේ මේකේ එක්තරා උඩට කුසලයේ නම්වන වැඩ පිළිවෙලක් සම්මා සති කියන තුල සතර සතිපට්ඨානයේම තියෙනවා. ඒකට කියනවා සම්මා සති. අවසාන එක මේ අංග 8 සම්මා සමාධිය. මොකක්ද සම්මා සමාධි කියලා දේශනා කරලා තියෙන දේශනාවේ තියෙන්නේ? ප්‍රථම ධානය, ද්විතිය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය. මොකද්ද ප්‍රථම ධානය කියන්නේ? නහය අරමුණු කරගෙන භාවනා කරොත් මෙතන අරමුණු කරගත්තොත් ඒක මෙතන අරමුණු කරගත් කරගෙන භාවනා කරනකොට ඒක ප්‍රථම ධානය. මේ හරි අරමුණු කරගත්තාම දෙක. එහෙම කරලා තියනවද? නෑ නේද? අම්මේ ගිනම් ගාල්ලා හරි වාසනාවන්තයි. මම බැලුවේ ඉන්නවද කියලා කවුරු හරි නේද? ඒ පැති වල හරියට ඉන්නවා හැම. මෙතන එක ගිය ගමන් ආය ආය මොනවද නැහැ කොහේ හරි භාවනා මධ්‍යස්ථානට ගිය ගමන් ආ නාසිකාව ආග අරමුණු කරගන්න ප්‍රථම ධානය අධිෂ්ඨාන කරගන්න. හරි. දැන් අර මෝහණය කරනවා වගේ මේ මනුස්සයාත් මොකද කරන්නේ? මේක නහයාග තියාගෙන දැන් එයාට අමුත්තක් දැනෙනවා. එයා දන්නවා එයා ඒක දැන් ප්‍රථම ධානය. ඊට පස්සේ කියනවා තව උඩට ගන්න මේ හරියට ගන්න එතකොට උන් දෙක. මේ හරිය තුන ඉස්මුදුන හතර. දැන් ධාන හතරටම ගිහිල්ලා තමයි ගෙදර යන්නේ. හරිද? බලාගෙන මේ වගේ හරියට කෝලං ಜಾති වගේක් තියෙනවා. ඉතින්පස්සේ ධ්‍යානය කියන එක පැහැදිලිවම කෙනෙකුට ළඟා කරගන්න පුළුවන් එකක්. හැබැයි ඒකට මහන්සි වෙන්න ඕනේ. ඒ ඒ මහන්සි ඒක අපහසු දෙයක් නෙවෙයි. අපහසු දෙයක් නෙවෙයි නමුත් අමාරු දෙයක්. බැරි දෙයක් නෙවෙයි නමුත් අමාරු දෙයක්. ඒක පැහැදිලිවම දැන් අපි කතා කරගෙන ආපු දැන්ට මෙයන් අර පිළිකුල් සංඥාව අරගෙන පිළිකුල් සංඥාව Taman තුල වර්ධනය කරගෙන ඔන්න දැන් 32ක් මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට එයාට හැඟීම් පහළ වෙන්න පටන් ගන්නවා මේ ශරීරය පිළිකුල් පිළිකුල් කියලා. ඒක වචනයක් නන් නෙවෙයි. හරිද? හැඟීම කියන එක වචනයෙන් කියන්න බෑ. මං කාට හරි කිව්වොත් ආදරය අත් දක්වන්න කියලා. ප්‍රීතිය, අප්‍රීතිය කියන්නකෝ. ප්‍රීතිය කියන එක දැනෙන එකක්. ප්‍රීතිය මොකද්ද කියලා අහුව සතුට කියයි. සතුට මොකද්ද කියලා සන්තෝෂය කියයි. මොකෙන් කිව්වත් ඒක කාටවත් විස්තර කරන්න බෑ. ඒකට කියනවා චිත්ත සංකාරයක් කියලා. ඒ වගේ පිළිකුල් බලුකුණක් දැක්කහම අපි අලකට පිළිකුල් කියන හැඟීමක් ඇති වෙනවා අපිට. ආන්ගේ හැඟීම මේ මුළු ශරීරය ගැනම භාවනාව වර්ධනය කරා යන කෙනෙකුට පින්නත් මේ අංග 32ක් මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට වර්ණ වශයෙන් සටහන් වශයෙන් ක්‍රමානුකූලව මෙයා මේක උස්සගෙන උස්සගෙන යනකොට එකකට එකක් දැන් මේ වෙලාවේ මට දත් පිළිකුලයි කියලා සිහියක් ඇති වුණා. ඊළඟ වෙලාවේ හැම පිළිකුලයි කියලා කීයක් ඇති වුණා. දැන් මේ දෙකම එකතු වෙලා දෙකම හේතු වෙලා මොකද වෙන්නේ? මේ දෙකම පිළිකුලයි කියන එක හිතක් පහළ වෙනවා. ඒක තමයි මේ හිත් වේලියේ ස්වභාවය. චිත්ත නියාමය කියන්නේ ඒකයි අභිධර්මානුකූලව ඒවා ඉගෙන ගන්න බලන්න නාම પરම්පරාවේ හැටි. මේ විදිහට එකකට එකක් ප්‍රත්‍ය වේවි, එකකට එකක් හේතු වේවි. මොකද වෙන්නේ? එන්න එන්න එන්න මේ ශරීරය පිළිබඳ තියෙන පිළිකුල් හැඟීම වැඩි හැඟීමක් ඇති වෙනවා. දැන් ඉස්සෙල්ලත් මම කිව්වා වැඩි හැඟීම තමයි ක්‍රියාත්මක වෙන්නේ මේ බලන්න මේක වර්ධනය වෙනවා. කුසලයේ මේ වර්ධනය වෙන්නේ. එහෙම ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා පින්නත් මේ අන්තිමට එක හැඟීමකට එනවා පිළිකුල් භාවනාව වටන ගන්න මේ මුළු ශරීරෙම පිළිකුල්. මේක ගන්නටම දෙයක් නැහැ. එකවර එක හැඟීමක් එනවා මේක හරියට නිකන් අර මං කිව්වේ මේ අර රෙද්දක් මේකට උඩින් පෙරෙව්වොත් ඒ ඒ රෙද්ද ගැන පිළිකුලක් එනවා වගේ මේ හැම ගැන ආපු පිළිකුල් මේ ශරීරෙම ශරීරයෙන් පිළිකුල් වස්තුවක්. මේක මේක හැම තැනකම ගඳ ගන්න හැම තැනකම දිය වෙන ගතිය තියෙන හැම හැම තැනකම පිළිකුල් ගතිය තියෙන ඇලෙන ගතිය තියෙන සෙවල ගතිය තියෙන එකක් මේක කියලා. ඉතින් ඒක එකවර ඇති වෙන හැඟීමක් වචනයක් නෙවෙයි. ඇත්ත ඒකද නැද්ද? ආ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ උද්දම් පාදතල ආදෝකේස මත්තක සතිපරියන්තම් පුරන් නාන ප්‍රකාර සෂ්ටිම මේකේ එක එක ආකාරයේ අසුචි මේක තැන් තැන් වල ඇත්ත මේ එක දැනක තියෙන මේ ඇහි පිහාට කාගේ හරි කැම එකක තිබ්බොත් ඒ මොනසේ කැම ගහින් කරනවා අප්‍රසන්නකම ඇති වෙන නම් මගේ ශරීරයේ තියෙන මේ ඇහි පිහාටක් අඩුම ගන්න නේද පුංචි කබ කැනල්ලක් මම මේ මෙහෙම කබ හාර හාර ඉඳලා කවුරු හරි කෙනෙක් කැම කණේක ඇල්ලුවොත් ඒ මොනසේ කැම කන්නේ මේ කබ චුට්ටක් ගෑවුනොත් ඇති සොටු චුට්ටක් ගෑවුනොත් ඇති කියලා චුට්ටක් යම් පෙරගිරිය කතාව කිව්වේ ඒක. එහෙනම් මේක සම්පූර්ණ අසුචි හැම අංශුවක්ම අසුචි. ඒකයි කිව්වේ নানা ප්‍රකාර අසුචින පච්චේතරි. තමන් ඒක පරීක්ෂා කරලා බලුවා දැන් දැනෙන මුළු ඔක්කොම අසුචි. එක එක ආකාරයේ අසුචි ඒවා කියලා. දැන් මේ හැඟීම ආවට පස්සේ එයා මොකද කරන්නේ? නැවත මෙනෙහි කර කර නැවත මෙනෙහි කර කර මේ හැඟීම ඕම් වර්ධනය කරනවා. මේ හැඟීම ක්‍රමානුකූලව වර්ධනය කරගෙන කරගෙන කරගෙන කරගෙන පින්නත් උඩට උඩට ගන්නකොට එයා එතනින් නවතින්නේ ඇයත් එක බහිද්ධාවා කාය කායන පස්සේ අනුන්ගේ ශරීර ගැනත් මෙහි කරනවා. එතකොට මේ දැනිච්ච වාට වැඩි වේගෙන් ඉක්මනට අනිත් ඒවා දැනගන්න පුළුවන්කමක් ලැබෙනවා. Tamanට Tamanගේ ශරීරය දැනගත්තම අනිත් ඒවා ලේසියි. ඊට පස්සේ අජත් බහිද්ධාවා දෙකම එකට ගන්නවා. ගත්තාම එයාට මේ මුළු ලෝකෙම අසුචි ගොඩක් වගේ දැනෙන්න පටන් ගන්නවා. අසුචි කරත් එහාට මෙහාට යන එකක් කියලා දැන් පටන් ගන්නවා. එයා සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට ගිහලා රූපවාහිනිය දානවා. වෙනදා ලස්සන ලස්සන අය ලස්සන තැන් වල කරලා ලස්සන ලස්සනට කී කී ලස්සන ලස්සන නටනවා. ගිහලා දාලා බලනකොට මෙන්න නැටිල්ලක් නටනවා හොඳට අර සටහන දැනෙනවා හොඳට අසුචි ගොඩ නටනවා. හරි තමන්ට හොඳට දැනෙන්න ඕනේ ඒක. හ්ම් මස් ගොඩක් නටනවා මස් සංඥාව කියන එක ගොඩාක් වැදගත්. පින්නත් මේ මේ ඉන්නේ මස් ගොඩක්. මෙතන තියෙන මේ මස් හරක් මස් කඩේ එල්ලලා තියෙන වගේ මස් ගොඩක් නේ තියෙන්නේ. මේකේ තියෙන්නේ සෙවල ගතියෙන් තියෙන ලේ. හරිද? මේක මේක ඇතුලේ මේ වෙනකොට තියෙනවා දවල් වළඳපු ඒවා භාගයක් අසුචි වෙලා භාගයක් බලුකුණ බලුවමනයක් වගේ වෙලා මේක අස්සේ තියෙනවා. මේක අස්සේ විතර නෙමෙයි. ඕක අස්සෙත් තියෙනවා. මේක තරම් පිළිකුල් වස්තුවක් තවත් නැහැ. මේකේ කටට බඩෙන් මෙහෙම හුලඟක් ආවොත් ඒකත් ගඳයි. ඒකේ තියෙන්නේ සැර ගඳක්. කවුරු හරි ගමනේ දැම්මොත් පුදුම සැරක් තියෙන්නේ. නේද? වමනේ කර මතකද? හොඳට? දැන් එහෙම දානවා නෙවෙයි. ඉතින් එහෙම එකක් මේ කස්සේ හැම වෙලෙම තියෙන්නේ. එතකොට එවැනි පිළිකුල් වස්තුවක් මේ වස්තුව මේක Taman හොඳට දැනෙනවා. හරිද? ඒ තරම්ම ගඳ ස්වභාවයේ තියෙන Tamanගේ සහ අනුන්ගේ වශයෙන් මේක හොඳට තේරුම් ගත්ත කෙනාට බාහිර ලෝකයට තණ්හා උපදින්නේ නැහැ. දෘෂ්ටි උපදින්නේ නැහැ. නචකින්චි ලෝකේ උපාදීති අනිසිතෝ විහෙරති කියලා අර ඉස්සෙල්ලා කිව්වා මූල ධර්මයේ සඳහන් වෙන්නේ ඒක. ඉතින් එයා මේව අලව ගන්නේ නැතුව ඔන්න දැන් ඔය විදිහට එයා මේක තුන් පැත්තකින්ම ආවරණය කරගෙන තවත් එයාගේ කුසල හැඟීම තව තව මං කියවනේ එකක් එකකට ප්‍රතිවේදී වැඩ වෙනවා කියලා. මෙහෙම වැඩිලා වැඩිලා පින්නන්දි භාවනාව එක දිගට කරගෙන යනකොට කෙනෙකුට හරි වැඩක් වෙනවා හදිසියෙන්. Taman නොහිතපු වෙලාවක අර අමාරුවෙන් කරගෙන ආපු කුසල හැඟීම වැඩි වාර ගණක් අරමුණු වෙන්න පටන් ගන්නවා. ඒක දැන් Taman මේකයි මේකේ වැඩේ. මේකේ වැඩක් තියෙනවා එයාට හේතු දුන්නොත් ඵලය හට ගන්නවා. අපි අපිට කෙනෙක් කෙරෙහි ආදරේ අපි හිතලා අටගත්තේ නෑ. එයා ගැන මෙනෙහි කරන්න ගිහලා මෙහෙ නිකම් වෙන්න පටන් ගත්තා. ඒ වගේ මේ වැඩෙත් එහෙමයි කුසල කුසල හැඟීම් මෙයාට අපි හේතු සකස් කරපු නිසා දැන් මේක හට ගන්න පටන් ගන්නවා. වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් හේතු දුන්න හින්දා දැන් මොකද වෙන්නේ? මෙන්න විතර්ක චෛතසිකයාගේ පහළ වීමක් තියෙනවා. ඒ මොකද එයා වෙන්නේ එයා හැම වෙලේම මේ පිළිකුල් අරමුණම ගන්න පටන් ගන්නවා. ආයාසයෙන් කරපු දේ નિરાයාසයෙන් කරන්න පටන් ගන්නවා. નિરાයාසයෙන් වෙනවා. අපි ආයාසයෙන් මේක කරගත්තේ දැන් નિરાයාසයෙන් මේක සම්පූර්ණ මේ ශරීරය පිළිකුල් නවතිනවා පින්නන්නේ මේ හැඟීම. ඒ කියන්නේ එකම හැඟීම නවතිනවා නෙවෙයි. Tamanට නැවතුණා වගේ දැනෙන්නේ මොකද්ද? අර හැඟීම අතොරක් නැතුව හට ගන්න පටන් ගන්නවා નિરાයාසයෙන්. මට දැන් කරන්න දෙයක් නැහැ. ගල්ගෙඩිය වගේ ඉන්න එක තියෙන්නේ. බාහිර ශබ්ද ඇහෙන්නෙත් නැහැ, බාහිරට හිත යන්නෙත් නැහැ, ශරීරය දැනෙන්නෙත් නැහැ, මොකක්වත් නැහැ. ඒක දිගට අර හැංගීම විතරක් එක දිගට එක දිගට එන්න පටන් ගන්නවා. මේ වෙලාව වෙනකොට එයාට ඔහොම નિરાයාසයෙන්ම මේ හැඟීම එනවා නම් පින්නම් එතන අකුසල් තියනවාද? කාමච්ඡන්ද තියනවාද? ව්‍යාපාද තියනවාද? හිතේ ඇකිලිච්ච ගතිය, කම්මැලි ගතියක් තියනවාද? නෑ ඒක දිගටම වැඩ. හරිද? හිතේ නොසන්සුන්කමක් තියනවාද? සැක තියනවාද? මේ ඔක්කොම නිවන් දැක්කා වගේ කැපිලා. හැබැයි නිවන් දැකලා නැහැ. හරි? ඒකට කියනවා විස්කම්බන ප්‍රහාණය කියලා. විස්කම්බන ප්‍රහාණය කියලා. කොහෙටද මේ පැනගත්තේ? සම්මා සමාධියටයි පැනගත්තේ. සම්මා සමාධිය කියලා කියන ප්‍රථම ධානය කියලා කියන්නේ අන්න ඒකට. බය නැතුව ඕනෑ කෙනෙකුට කියන්න මේක පින්නත් මේක මේකේ අංග ටික පැහැදිලිව තියෙනවා. මේක පැහැදිලිවම අමාරුයි. හැබැයි පැහැදිලිවම පුළුවන්. හරිද? බලන්න මෙතන විවිච්ඡ කාමේහි කියන ඒවා නැද්ද? විවිච්ඡ අකුසලේහි ධම්මේහි අකුසල ධර්මයන් නැහැ. සවිතක්කං සවිතාරං විතක්ක විචාර සහිතයි අරමුණ ගන්නවා අරමුණේ විචාරයම. විවේක ආන් විවේකේ මං කලින් කිව්වා විවේකයෙන් දින්නේ කියලා අහනකොට නෑ කිව්වා. මෙන්න පළවෙනි විවේකේ හම්බෙන්නේ. බුද්ධ ශාසනයේ හම්බෙන පළවෙනි විවේකය ලැබෙන්නේ මෙතන. මොකක්ද ඒ? කාමචන්දාදීන් අයින් වෙච්ච ගමන් හිත බොහොම විවේකයක් ලබනවා. හැම වෙලේම අරමුණු කර කර වේදනාවෙන් හිටියේ ඒ මොකක්වත් දැන් නැහැ. එහෙනම් මට අර ප්‍රාර්ථනා කර කර හිටිය අදිස්ථාන කර කර හිටිය තුවාලෙන් මේ වෙලාවේ ගැලවිලා. එයාට හරි ලොකු සුවයක් දැනෙනවා. හැම වෙලෙම කරකතරක අඹර අඹර හිටිය ශරීරය හැම වෙලෙම සීතල පෙන්නවා, උෂ්ණ පෙන්නවා, රිදෙනේවා පෙන්නවා, එක එක එක එක ඒවා අරමුණු කරා මේ ශරීරයේ ඉඳ හරිවද? හරි මේක හිතුවක්කාර දරුවෙක් මෙල්ල කරනවා වගේ මේ ශරීරයක් එක්ක ඉපදිච්ච දවසේ ඉඳන් ඉන්නේ ඇයි? හැරෙන්න ඕනේ, පෙරලෙන්න ඕනේ, වටපිට බලන්න ඕනේ නේද? දැනෙනවනේ මේක. අර අරමුණු ගත වුණාට පස්සේ පින්නන්නේ ශරීරය දැනෙන්නේ නැහැ. කාය සංකාරය සංසිදෙනවා. අන්න එතකොට මහා සුවයක් දැනෙනවා මේ. ඇයි ඒ දැනෙන්නේ නැති එක සුවයක් කියන්නේ? මම ඊටාම ගෙනියන් කියන්නම්. කුෂන් පුටුවක ඉඳ ගන්න එකද, ලෑලි පුටුවක ඉඳ ගන්න එකද අපි කැමති? නෑනේ පුතෝ දැනෙන්නේ නෑ. දැනෙනවා වැඩි. ගෑස් වෙන වාහනේ දැනෙන වැඩි හින්දා ගෑස් වෙන්නේ නැතුව යන්න හදනවා. නේද? කොහොම මෙට්ටේට වැඩිය කුෂන් මෙට්ටේ බුදියන්ට කැමති. ඒක දැනෙන්නේ නෑ අරක දැනෙනවා. එහෙනම් නොදැනෙනවා නම් කරා. මේ ශරීරයේ දැනීම බොහොම දුකයි. එහෙනම් ප්‍රථම ධානය කියන්නේ මොකවත්ම දැනෙන්නේ නැතන. එනම් මහා සෝයක් තියෙන තැන. ඒකින්ද ශරීරයේ හින්දාත් මේ හිතට විවේකයක් ලැබෙනවා. කාමච්ඡන්දාදී යට වෙච්ච හින්දාත් විවේකයක් ලැබෙනවා. ආන් ඒක ඒ ඒ දෙක යට වුණාම ඇති වෙන ඒ විවේකයේ හින්දාම ප්‍රීතිය සහ සැපය උපදිනවා. ආන් ඒකට කියනවා ප්‍රථම ධානය කියලා. හරි. එහෙනම් ඒක ප්‍රායෝගිකද නැද්ද? ඒක ප්‍රායෝගිකද නැද්ද? ඒක ඉතා ප්‍රායෝගික. අන්න ඒ ගානට ආපුවාම කියනවා ඒ වෙනකොට පින්නන්නේ ওই ගානට ඕක ගන්නකොට ওই කුසල හැඟීම හුඟා ප්‍රබල වෙලා තියෙන්නේ. ඒ හැඟීම ප්‍රබල වුණාට පස්සේ ඔන්න එයා එනවා සාමාන්‍ය ජීවිතයට. ආකුහාම මං අහනවා පරණ අකුසලයෙන් තියෙන හානි අඩු වෙයිද රාගාදීන් තියෙන හානි අඩු වෙයිද වැඩි වෙයිද ගොඩාක් අඩු වෙනවා ආන් ඒ පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා පින්නත් මේ ප්‍රථම ධ්‍යාන මට්ටමට යම් කුසලයක් වර්ධනය කරපුවාමයි සිහිය පිහිටුවා කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ කියලා සිහිය පිහිටුවගත්තා කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ එතෙන් එතෙන්ට නිකන් වර්ධනය කරපුවාමයි කියලා ඒ මොකද එතෙන් දෙනකම් වර්ධනය කරගත්තාම අර ඇති කරගන්න අකුසලයේ යට කරන් ඉන්න මේ අනුසේ වශයෙන් තියෙන කුසල අකුසලයට බෑ. ඇති කරගත්ත කුසලයේ යට කරන් ඉන්න මෙයාට බෑ. ඇයි? අර හැම වෙලෙම අර හැඟීම නැවත නැවත හටගෙන ඒක යටපත් කරනවා අර අකුසලය. ඒකින්ද යාට ඒක කරගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඔන්න ඔය ඔන්න ඔකට කියනවා සතිය පිටව ගත්තා කියලා. සිහිය පිටව ගත්තා කියලා. ඒතකොට එහෙම සිහිය පිටව ගත්තාම යම්කිසි කෙනෙකුට පින්නත් මේ අර අකුසලයෙන් එන හානිය වෙන්නේ නැහැ. හැබැයි ඒක පිරෙහෙන්න පුළුවන්. ඒක නැවත පිරෙහෙන්න පුළුවන්. එන්නේ එතෙන් ආවට පස්සේ තමයි සමුදේ ධම්මාන පස්සීවා කායස්ම කායස්ම නිරති වාය ධම්මාන දැන් එතනින් එහාට පුළුවන් එයාට අර ඉන්න තැන ඒක නාම කොටසක්ද මේක රූප කොටසක්ද ආ නාම රූප පරිච්ඡේද කරගන්න එයාට එයා ළඟ දැන් තියෙනවා යම් කිසි යම් කිසි සිද්ධියක් තියෙනවා ප්‍රථම ධානයටපත් උන කෙනාට ඒ ධාන චිත්තය අරගෙන ඒකේ ඒක කුසලයකිනුයි මේ ධානය මම ඇති කරගත්තේ. මේක රූපයක්ද? මේක රූපයේ හේතුණාද? මේකට නාමයේ හේතුණාද? මේක නාමයක් විතරක්ද? රූපයක් විතරක්ද? මේක වැඩ පිළිවෙල දෙකක්ද කියලා මෙනෙහි කරමින් එයාට පුළුවන්කම දෙනවා මෙතන නාම රූප දෙන් කරගන්න. නාම කොටස ඊට පස්සේ එයාට වෙනම පුළුවන් විග්‍රහ කරගන්න රූප කොටස ඊට පස්සේ මේ දෙකේම උදයව්‍ය දැක්කම එයාට උදයව්‍ය ඥානයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. එන්නේ මේ දෙකේම ඇතිව නැතිව දකිනකොට එයාට බයතුපත්හානිය ඇති වෙනවා. එයාට නිබ්බිදාව ඇති වෙනවා. හරිද? ඒ කියන්නේ යට කලකිරෙනවා. දෙයනේ මම මෙච්චර කාලයක් මේ රූප වශයෙන් හරි නාම වශයෙන් හරි තියාගෙන හිටිය ඔක්කොම දේවල් නැති වෙන දේවල් නේ කියලා. එයාට හැඟීමක් ඇති වෙනවා. එයාට කම්පනයක් ඇති වෙනවා. ඉතින් මේ විදිහට ඉස්සරහට ඉස්සර ඔන්න දැන් තමයි එන්නේ විදර්ශනා නව මහ විදර්ශනාවට. හරිද? මේ සමහ අද කාලීනව ගත්තොත් බෞද්ධය මොකද කරන්න පිළිබඳ කිසිම සීලයක් නැහැ. කිසිමම ගුණයක් නැහැ. ඒ ඔකවත් නැතුව පයින්නේ කොහෙටද? උඩට පැන ගන්න හදනවා. ඉතින් මොකක්වත් කරගන්න බෑ. හරිද? දැන් මම මෙහෙම කියනකොට මාත් එක තරහයි මන් දන්නවා. අපි කරපු ඒවා පල්ලෙහාට දාන්නවා. පල්ලෙහාට දාන්නේ මම නෙවෙයි පින්නන්නේ පල්ලෙහාට දාන්නේ ස්වභාව ධර්මය. ස්වභාව ධර්මයේ තියෙන ඇත්ත తත්වය තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරේ. ඉතින් ඒකින් දා කවුරුවක්වත් අපි පල්ලෙහාට දා හැම හැම කරන කටයුත්තක්ම හොඳයි ඒක නිවැරදිව කරන්න ඕනේ. ඒක තාම නිවැරදිව කරන්න මේක එකකට එකක් ප්‍රත්‍ය වෙන ඉතා පැහැදිලි ධර්මතාවයක්. ඒක ඔය විදිහට දිවෙන ධානය, තුන්වෙනි ධානය, හතර දෙවෙනි ධානය දක්වා කියන සම්මා සමාධිය කියන්නේ. දැන් මේ විදිහට යම් කිසි කෙනෙක් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග ටික ඔය විදිහට පුරුදු කරගෙන ඉහළට ඉහළට හැමදාම ක්‍රමානුකූලව මේක වර්ධනය කෙරුණොත් කෙනෙක්ගේ හිතක ඔය අංග ඔක්කොම උපදින්නේ හිතක. හිතේ තියෙන ලක්ෂණයක් තමයි කුසලයේ හරි අකුසලයේ හරි නැවත නැවත යෙදෙනකොට ඒකේ තියෙන වේගයේ බලය වැඩි වෙනවා. ඒතර කුසලයේහි නැවත නැවත යම් කිසි කෙනෙක්ගේ අංග 8ක සැරෙන් සැරේ යෙදෙනකොට මේවා මිශ්‍ර වෙවි හට ගන්න පටන් ගන්නවා. හරිද? මිශ්‍ර වෙවි හට ගන්න පටන් ගන්නවා කියලා කියන්නේ දැන් සම්මා දිට්ඨියටපත් වෙච්ච එක හේතු වෙනවා සම්මා සමාධියට. ඒ දෙකම එකතු වෙලා සම්මා දිට්ඨියට හේතු වෙන්නේ සම්මා දිට්ඨියටපත් වෙච්ච එක සම්මා සංකප්පයට හේතු වෙනවා. එතකොට සම්මා සංකප්පය කියන එකේදී ඒ ඇති කරගන්න සංකල්පය ඊළඟට තියෙන අංග වලට තව තව හේතු වෙනවා. ඒක දිගට වැඩි පිළිවෙලක්. ඒක මහා චත්තාරික සූත්‍රය අරන් බලන්න ලස්සනට ඒක පැහැදිලිව තියෙනවා. ඒ ටික අපිට හොයාගන්න පුළුවන් එතෙන්දී. දැන් මට ඒ ඔක්කොම කියන්න වෙලාවක් නැහැ. ඒක කියන්නේ තව පැය පහක් විතර හොයාගන්න. හරිද? චත්තාරික සූත්‍රයේ තියෙන ආකාරයට ආර්ය අෂ්ටාංග මාර්ගය විග්‍රහ කරන්න දිග. කැමති නම් කරමු. බෑනේ බත් බත් දෙපැනද? බත් බත් ඕනේ නේද? ඇන්දා දැන් බත් ළඟයි. ඔය බත් කිව්වේ බත් වලටම නෙවෙයි. ඕක මතක තියාගන්න ඕන කාරණාවක් අපි බත් කියන්නේ කෙලෙස් වලට නේද? විඳ විඳ ඉන්න හැමදාම කකා ඉන්න දේ ඕනේ. ඇහැට රූප බලන්න ඕනවට මම අර මම ඒක සමච්චලයට ලක් කරන්න ඕන හින්දා කියන්නේ බත් කියලා. ඔකට තමයි. හොඳයි. දැන් දැන් මොකද කරන්න ඕනේ? ඔය ඔය ආකාරයට අපි දැන් තියෙනවා අපිට සා වැදගත්ම කාරණාව තමන් ගැන විමසන්න පුළුවන් කාරණාවක් කියන්න හදන්නේ. අංග 8 නිවැරදිව යම්කිසි කෙනෙක් වර්ධනය කරනවා නම් ඒ තැනැත්තා ළඟ තියෙන්න ඕනේ ලක්ෂණ වගේක් තියෙනවා. මේ වෙනකොට ටිකක් හරි වැඩිලා නම්. හරිද? ඒතර අංග ටික සම්පූර්ණ වෙනවා කියන්නේ මාර්ග හිතක කියන එකයි. මාර්ග හිතේ හරිය පුදුම වැඩක්. අංග 8ම මිශ්‍ර වෙලා තමයි මාර්ගයටක් හැදෙන්නේ. අංග 8ම හේතු වෙලා. නිකන් අංග 8 නෙවෙයි. සම්මා දිට්ඨි කියන එක වර්ධනය වෙලා වෙලා ගිහලා උඩරිම තලයකට යනවා. ඒකට කියනවා මාර්ගංගය කියලා. සම්මා සමාධි සම්මා සංකප්ප කියන එක වර්ධනය වෙලා වෙලා වෙලා වෙලා ඒ කියන්නේ නිකම්ම අව්‍යාපාද එක වර්ධනය වෙලා යනවා ඉහළම තලයකට. ඒකට කියනවා ඒක සම්මා සම්මා සංකප්ප කියන මාර්ගංගය කියලා. ඒ මාර්ගාංගයේ තියෙන ලක්ෂණ ටික දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ. උදාහරණයක් සම්මා සංකප්ප කියන තැන තියෙන්නේ අප්පනා විහප්පනා සංකප්පනා මොනවද තියෙන්නේ? චේතසෝ අබිනිරෝපණා ඔන්න එන්නේ එහෙම තියෙන්නේ. ඒ කියන්නේ මේ අර්පණා සමාධිය කියන එක. ඒ කියන්නේ ධ්‍යාන බලය කියන එකයි. මෛත්‍රියෙන් ධ්‍යානයකට ගිහිලා තියෙනවනේ ඒක මාර්ගාංගයක් වෙන්න කියන එක. සම්මා කම්මන්ත කියන එකේ තියෙන්නේ වේරමණී ආරති විරති පටිවිරති වේරමණී. එතන එතන ඒ අර පාණාතිපාතා කියන එකේ නොඇලීමක් ඇද්ද? සම්පූර්ණයෙන් නොඇලීමක් ඇද්ද? ඒකෙන් වෙන්වීමක් ඇද්ද? ඒතර වේරමණී ඔක්කොමත් එක ආරති විරති පටිවිරති කියලා ඉහළම තැන තමයි සම්මා සම්මා කම්මන්තවල තියෙන කුසලයේ එකතු වෙලා එකතු වෙලා කම්මන්තේ පැත්තෙන් ඉහළම තැන මාර්ගාංගය. ඒ විදිහට මාර්ගාංග 8ක් කොහොම හැදෙන්න ඕනේ ඉස්සලා කලින් තමන්ගේ හිතේ. ඒ හැදෙන විදිහට මේ කුසල් වර්ධනය කරන්න ඕනේ. අන්තිමට මොකද වෙන්නේ? මේ අංග අටම හේතු වෙලා ප්‍රත්‍ය වෙලා හැදෙනවා මාර්ග හිත. හරිද? අංග ටික හේතු වෙලා. ඒකට කියනවා ස උපනීසෝ ස පරික්කාරෝ මේ ටික පරික්කාර වීමෙන් මේ ටික හේතු වීමෙන් හට ගන්නවා මාර්ග හිතක් අවදාන මේ හිතේම ওই හිතේම පින්නත්. ඔතනම හට ගන්නවා ඒක. ඒ හට ගැනීමත් එක්ක පංච පාදාන ස්කන්ධය දකින්නවා. ඒකේ යථාභූත ස්වરૂපය දකින්නවා. ඒ දැකීමත් එක්ක ආය අරව හටගන්නේ නැති විදිහට කෙලස් ටික ප්‍රහාණය වෙලා තමයි ඒකට කියන සමුච්ඡේද ප්‍රහාණය පටිපස්සද්දී ප්‍රහාණය නිස්සරණ ප්‍රහාණය කියලා. ඉතින් මේක හතර අවස්ථාවකදී කෙරෙනකොට මොකද වෙන්නේ? සහත් භාවයට සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන පැත්තට අවස්ථා හතරකදී මේ සිද්ධිය සංසිද්ධ වෙලා මේක සිද්ධ වෙනවා. හැබැයි සෝවාන් පුද්ගලයාට පළවෙනි අවස්ථාවේදී සිද්ධ වුණාට පස්සේ අංගාට හැම මොහොතකම මිත්‍ර වෙලාමයි හිත හැදෙන්නේ. ඒකයි එයාට කියන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන්නේ. ඉම්මහා ඇති සද්ධානුසාරී බවක් ධම්මානුසාරී බවක් සාතනයේ ත්‍රිපිටකේ නැහැ සඳහන් කරලා. මාර්ගහිතකයි සද්ධානුසාරී ධම්මානුසාරී කියන කෙනා මාර්ගහිතයි එතනින් එහාට තියෙන ඵල. ඒ කියන්නේ සෝවාන් ඵලස්ත පුද්ගලයා තමයි සේක පුද්ගලයා කියන්නේ. ඉතින් එයා එයා නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවට වැටිච්ච කෙනා. එතකොට මාර්ගහිත කියන එකේදී සද්ධානුසාරි ධම්මානුසාරි වෙන්නේ ඒක පවතින එක. මොකද මාර්ගහිතක් තියාගෙන මැරෙන්නේ නැහැ. ඒ කියන්නේ සද්ධානුසාරි ධම්මානුසාරි පුද්ගලයා මැරෙන්නේ නැහැ. එයා ඵලයටපත් වෙලාමයි මරණයටපත් වෙන්නේ. ඒ කියන්නේ ඒ හිතත් එක්ක ඊළඟ හිත අනිවාර්යෙන් ඵල හිතක් බවටපත් වෙනවා. ඒ මොකද මේ මේ මොහොතක යම් කිසි කෙනෙක් දැක්කම වැරදි දෘෂ්ටි ටික අයින් වෙනවා. හොඳයි. අවසාන වශයෙන් ඔය ඒ කාරණා ටික ගැන මේ කටියට හොයන්න ඉඩ තියලා අන්තිම විනාඩි කිහිපය අපි ගත කරනවා පරීක්ෂණයක් කරගන්න. කාගෙනද? තමන් ගැන. මං මේ වෙනකොට ආර්ය අෂ්ටාංග මාර්ගය වර්ධනය කරමින් ඉන්න කෙනෙක්ද කියලා බලාගන්න මේ වෙනකොට මගේ තියෙන ගති ලක්ෂණය මොකක්ද කියලා. සාමාන්‍ය බල සූත්‍රය ආශ්‍රයෙන් ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත්නි, ඒ ආශ්‍රයෙන් මම කියන්නේ මේ කාරණා ටික යමෙක් ළඟ ආර්ය මාර්ගය වැඩෙනවා නම් ඒ තැනත්තා ප්‍රාණඝාතයෙන් සම්පූර්ණයෙන් වෙන් වෙනවා. ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා විතරක් නෙවෙයි සබ්බ පාන භූත හිතානුකම්පී විහෙරති. ආ. පානාතිපාතා වේරමණී විතර නෙවෙයි සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පී වාසය කරනවා. කියනවාද බලන්න මන් දන්නේ නැහැ. ඇයි එතන සංකල්ප තියෙන්නේ බෑ මෛත්‍රී සංකල්ප. එහෙනම් ප්‍රාණඝාතයෙන් වැළකීලා විතරක් නෙවෙයි යා සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පිතව වාසය කරනවාද මම එහෙම වාසය කරනවාද කූඹියෙක්වත් මරන්න නැතුව ඉන්නවාද මදුරුවෙක්වත් මරන්න නැතුව ඉන්නවාද මරන්න මට බෑ. වැස්සක් වහිනකොට අනේ මේ සත්තු කියලා හිතෙනවද? Taman ගෙදර වතුර එකක් පුරවලා බේසමකට ලයිට් එකක් එහෙම දාපු තැන තියලා එනවද සාමාන්‍යයෙන්? වැටිලා ඉන්න සත්තු දැකලා ඒවා වළක්වනවද? එහෙමවත් මං සතෙකුට හානියක් කරන්නේ නැහැ කියලා නේද? ලයිට් එකක් දාපු දැන් තියෙන වතුර එක පෙරලලා වේසමක් අනිත් පැත්තට හරවලා එන්න තරම් මේ තියෙනවද එහෙම ගතියක්? නේද? නෑ එහෙම බලන්න ඕනේ ඊළඟට අතර ගත්ත කෑම වේල ගන්නකොට මේවා මෙහෙම නාස්ති කරන්න හොඳද කී දෙනෙක් නම් බඩගින්නේ ඉන්නවාද එළියට විසු කරන බෙලි ගෙඩියක් දෙරුල් ගෙඩියක් විසි කරනකොට දෙකට බලලා සතෙකුට මේක කන්න පුළුවන් වෙන්දට සකසා දෙනවාද හ්ම් හිතානුකම්පී කියන්නේ දෙල්ලමක් නෙවෙයි හිතානුකම්පිය කියන්නේ අනේ ඉතින් මං හරි කරුණාවයි කිය කී හිතාගෙන එක විතරක් නෙවෙයි වචනකින්වත් මං කාටවත්වත් හිංසා කරන්නේ නැද්ද? හ්ම් වැරදි කරපු කෙනෙකුටවත් මං හිංසා කරන්නේ නැතුව ඉන්නවාද? එහෙම හිතක් මට තියෙනවාද? මට කවුරු හරි හිංසා කරොත් මට කොච්චර රිදෙනවාද? මම කාටවත්වත් හිංසාවක් නම් කරන්නේ නැහැ මගේ ජීවිත පරිත්‍යාගයෙන් කියලා තමන්ට ලොකු මෛත්‍රී චිත්තයක් පහළ වෙලා තියෙන ඕන සියලු දෙනා කෙරෙහි දායකම් පීව වාසය කරන්න පුළුවන් කොහොමද මාව දැහැගෙන ගිය දෙන්න මම පාපිස්සක් වගේ ඉන්නවා මාව ගලවගෙන ගිය දෙන්න මට කමක් නැහැ ඇයි ජාති දුක ඊට වඩා වැඩි ජරා දුක ඊට වඩා වැඩි ව්‍යාධි දුක මරණ දුක ඊට වඩා වැඩි මේ ඔක්කොම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව කියන දුක් වලින් පිරිච්ච අය මම තවත් කෙනෙකුට ඒකද දුකක් දෙන්න ලෑස්ති නෑ කියලා තමන්ගේ හිතේ පින්නන්නේ සියලු සත්වයෝ කෙරෙහි දයානුකම්පී ගතියක් තියෙන්න ඕනේ අදින්නාදානම් පහය දින්නාදායි දින්නා පාටිකම් කී ඒක නම් ඉතින් ගිහියත්තන්ට නෙමෙයි පැවිදියත්තන්ටයි දුන්දය පිළිගෙන වාසය කරනවා අදින්නාදාණයෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා ලද දෙයින් සතුටු වෙමින් ඉන්න එක මේ වෙන කියනවා පැවිද්දෙක් නම් ලැබිච්ච දේ විතරක් අරන් ඉන්නවා ඉතින් එහෙමද කියලා බලන්න මොන pore-ක් අල්ලනවද මම එහෙම pore-ක් අල්ලනවා නම් මගේ ළඟ ආර්ය මාර්ගයේ එකතු වෙලා වැඩෙන්නේ එකතු වෙලා වැඩෙන්නේ නැහැ. බලන්න උතන සම්මාදිට්ඨි සම්මා සංකප්ප මිශ්‍ර වෙන්න ඕනේ. හරිද? අර බලන්න අතන අර සම්මා කම්මන්ත කියන එක ඇති වෙන්න නම් සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ. ඒ දිට්ඨියයි සම්මා කම්මන්තයයි කියන දෙක එකතු වෙලා වැඩෙන්න ඕනේ. එකතු වෙලා මිශ්‍ර වෙවි මුලදී හැදෙනවා. හැදී හැදී අන්තිම අටම එකතු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඉතින් ඊළඟට සඳහන් කරනවා අදින්නාදානය ඊළඟට කාමේසු මිච්ඡාචාරයෙන් බැහැර වෙනවාය සිතකින්වත් කෙනෙක්ව ප්‍රාර්ථනා කරන්නේ නැහැ. Brahmachari ජීවිතයකටපත් වෙන්න එයා ටික ටික ටික ටික නැඹුරු වෙනවා Brahmachari ජීවිතයකටපත් වෙනවා. ඊළඟට මුසාවාදයෙන් අයින් වෙනවා විතරක් නෙවෙයි සත්‍යවාදී කෙනෙක් බවටපත් වෙනවා. කිසිම විදියකින් බොරු කියන්නේ නැහැ විතරක් නෙවෙයි බින්නන්නේ තමන්ට තමන්වත් බොරුවක් කරගන්නේ නැහැ. ඇත්තෙන් ඇත්ත ගලපාගෙන යා මොනවා නැත්නම් ඇත්ත කතා කරලා ජීවත් වෙනවා. මේ ලෝකේ ඇත්ත කතා කරලා ජීවත් වෙන අය ගොඩාක් අඩි පුළුවන් තරම් වහනවා පුළුවන් තරම් පුළුවන් තරම් ආවරණය කරනවා, පුළුවන් තරම් බොරු කියනවා. ඉතින් Tamanටවත් බොරුවක් කරගන්නේ නැතුව නිදහස් ජීවිතයක් ඉන්නන්නේ ඇත්ත කතා කරලා ගෙදර ගියාම නැත්නම් මං නම් පන්සලට ගියාම ආයි හිතන්න දෙයක් නැහැ. අපි දෙන්නේ දෙන්නේ කියලා බොරු කතා කරගන්නවා. ගිහිල්ලා මොකද කරන්නේ? මොනවා හිතුවක් දන්නේ නැහැ, කවුරු හරි කියයිද දන්නේ නැහැ. ඉතින් ප්‍රශ්න. එහෙම නැතුව කෙනෙක්ව අර බලන්නේ ඇත්තම කතා කරන්න කෙනෙක්ව රවට්ටන්න තරම් රවට්ටලා විඳින්න තරම් බොරු කියලා රවට්ටන්න තරම් හිතක් පහළ වෙන්නේ නෑ යාට. ඒකෙන්දයි අත කතා කරලා ජීවත් වෙනවා කියලා සඳහන් කරන්නේ. ඊළඟට පින්වත්නි පිසුනා වාද වලින් කරකිනවා කියලා කියන එක. අතනින් අහලා මෙතෙන්ට කියන්නේ නැහැ, මෙතනින් අහලා අතෙන්ට කියන්නේ නැහැ. විදවන චේතනාවෙන් කියන්නේ නැහැ විතරක් නෙවෙයි. ආම් බලන්න ආර්ය මාර්ගයේ වැඩෙනවා නම්. කේලම් කියන එකෙන් සම්පූර්ණයෙන් අයින් වෙනවා විතරක් නෙවෙයි. මෙයා බලනවා කවුරු හරි බිඳිලා ඉන්නවද? බිඳිලා ඉන්නවා නම් මොකද කරන්නේ? දෙපැත්තට කියලා සංසිඳෝලා විඳිච්චය සමගි කරවලා සතුට වෙනවා පිළිබඳව. එහෙම හිතක් තියෙන්න ඕන කරු කරුණාවන්ත හිතක්. ඔය ටික ඔය විදිහටම සාමාන්‍ය ඵල සූත්‍රයේ තියෙනවා නිවන් දකින්න යන කෙනා ආර්ය මාර්ගයේ වැඩෙන කෙනා තුළ මේ ಗುಣ තියෙනවා කියලා. එතකොට මේ හැදෙන්නේ සිල්වත් කෙනෙක් විතරක් නෙවෙයි ගුණවන්ත කෙනෙක්. ශාසනය කියන්නේ ගුණවන්ත ශාසනයක්. එතකොට ගුණවන්ත මිනිහා කැමති නෑ කවදාකවත් දෙන්න දෙන්නක් විදිලා ඉන්නවට එයා ලොකු උත්සාහයක් ගන්නවා විදිච්චය සමගි කරවන්නේ. ඊළඟට පින්නන්දි පරුස වචන කියන එක සම්පූර්ණයෙන් බැහැර කරලා දානවා. පරුස වචන බැහැර කරනවා විතරක් නෙවෙයි, එයා හැම වෙලෙම මනවඩන වචන කතා කරනවා. මනවඩන වචන කතා කරනවා. හැම වෙලෙම ප්‍රේමණීය හදයංගම ආන් එහෙම තියෙන වචන මාලාවක්. හැම වෙලෙම ප්‍රේමණීය වචනයක් හදයංගම ඒක ඇතුළෙන්ම එන වචනයක්. ආදරෙන් කතා කරනවා කියන එක මේ කියන්නේ ආදරේ තියාගෙන නෙවෙයි හිත රිද්දන්නේ නැහැ පොඩ්ඩක්වත් අනේ අක්කේ අයියේ කොහොමද එන්න කන්න බොන්න ඉන්න ආ වැරදි වචනයක් කියුණාද ඒ ඔහොම ආය කියන්න එපා නේද ඈ වැරද්දක් කරුණාද ඔව් ඔහොම තමයි නේද වැරදි කරන එක්කෙනාට සමාව දෙනවා හැම වෙලෙම හොඳින් කතා කරලා ජීවත් වෙනවා ආහන්න බලන්න පොඩ්ඩක් ගැටි ගැටි ඉන්න සමහර ප්‍රශ්න තියෙනවා අපිට ජීවිතේ අපි පොඩ්ඩක් නැමුණොත් අපි පොඩ්ඩක් නැමුණොත් පොඩ්ඩක් මුදින් කතා කරොත් සමහර ප්‍රශ්න සම්පූර්ණයෙන් විසඳ ගන්න පුළුවන් දෙයි. කැමතිද? හුඟක් අයට වෙලා තියෙන්නේ නැවෙන්න බෑ. හොඳින් කතා කරන්න බෑ. ඒකෙන්ද ප්‍රශ්නත් එක්කම හැපි හැපි හැපි හැපි ඉන්නවා. සුට්ටක් හොඳින් එක්කෙනෙක් කතා කරොත් ප්‍රශ්න ඉවරයි. නේද? හැප්පෙන එක සැපයි. මම නම් මැරුණත් කතා කරන්නේ නැහැ. මැරෙන එකටත් වැඩියර කතා නොකර ඉන්නේ. ඉතින් දෘෂ්ටි වැරදි දෘෂ්ටි වලට හෙම්බත් වෙලා ඉන්නේ. මේ අල්ලගත්ත ප්‍රතිපත්ති අල්ලගත්ත දේවල් ඉඳලා හෙම්බත් වෙලා ඒ වුණාට කුස්සගෙනම යනවා. ඊළඟට සම්ප්‍රප්පලාප වලින් අයින් වෙනවා. හැබැයි අයින් වෙලා විතරක් ඉන්නවා නෙවෙයි පින්වත් මේ කතා කරනවා යමක් එයා. මොනවද කතා කරන්නේ? අනුන්ගේ චර්යාව අර්ථවත් වෙන ආකාරයට කතා කරනවා. හරිද? ඉතින් මේවා කියනකොට බලන්න ඕනේ කවුරු ගැනද? මම ඒ වගේ ලක්ෂණ තියනවාද? මං කතා කරන කතා කරන දේ අනුන්ගේ යහපත සඳහා කතා කරනවාද මගේ හිත මේ වගේ මිශ්‍ර වෙවි කරුණාව මිශ්‍ර වෙවි සීලය රකින්න ඕන කියලා මෛත්‍රිය හැම එකක්ම මිශ්‍ර වෙවි හැදෙනවාද අර සීල් රකින්න ගමන් අර සංකල්ප මිශ්‍ර වුණොත් තමයි මේ ගුණවන්ත කෙනා හැදෙන්නේ එහෙනම් මගේ ළඟ ගුණවන්තකම හැදිලා නැහැ අද සාසනයේ වැඩි සිල්වන්තයෝ ඇත ගුණවන්තයෝ නැත නේද ඒකයි ඒකයි කලින්ම කිව්ව අසත්පුරුෂෝ වැඩි කියලා අසත්පුරුෂ වැඩි සත්පුරුෂකම අඩුයි. අන්න ඒ බව නැති කරගෙන කටයුතු කරන්න ඔන්න ඔය කාරණා ටික විමසලා බලන්න මගේ ජීවිතය කොහොමද? මගේ ජීවිතය දැන් ධර්මානුකූලද? මම නිවන් දකින්න පිළිපන් කෙනෙක්ද කියලා විමසලා බලන්න ඕනේ. ඒකත් එක්ක අවසාන වශයෙන් ඔය ටික තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයට අනුව අපි තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ විදිහට පින්නත් මේ බුදුරජාණන් වහන්සේ එදා ඒ ඉතිපතනේ මිගදායේදී උතුම් ධර්ම චක්‍රය පැවැත්වුවා කියලා සඳහන් වෙන්නේ. ඒකෙන් අංශු මාත්‍රයක්වත් මෙතන නෑ. හරිද? මේ කතා කරපු තැන ඒකයි අපි ඔය ප්‍රචාරය කරන අයටත් කියන්නේ ඇසුරෙන් කියලා බණ කියලා දාන්න. මේ පැය 6ක් තියා පැය 12ක් තියා ජීවිත කාලෙම කිව්වත් ධම්සප්පවත්තු සූත්‍ර දේශනාව ආසන්නයටවත් යන්න පුළුවන්කමක් අපිට නෑ. නමුත් මේක මේ පුංචි උත්සාහයක් මේ උත්සාහය තුළ සිද්ධ වෙච්ච අපූර්ව සිදුවීමක් තියෙනවා. ආන් මේ සිදුවීම ගැන මතක් කරන්නේ මං කුසුමාම්මලාට පින් අනුමෝදන් කරන්න ඕනේ නේද? මේ පුණ්‍ය අනුමෝදනා කොලේ මෙතෙන් දීලත් නැහැ. නේද? පුණ්‍ය අනුමෝදනා කොලයක් තියෙනවා නම් මං හිතන්නේ මට ලැබුණොත් හොඳයි. ඒ දරුවන්ට මොනවා හරි හේතු කාරණාවක් තියෙනවද කියලා බලන්න පොඩ්ඩක් මතක් කරන්න කවුරු හරි. නමුත් පුණ්‍ය අනුමෝදනා කරන්න දෙයක් නැහැ. ඊටාත්ම අපූර්ව සිදුවීමක් සිද්ධ වෙනවා පින්නත් නෙයි මෙතෙන්දී ඒ තමයි දැන් ගෙදර යනකොට මොකද වෙන්නේ මොනවද මතක් වෙන්නේ එකින් එක එකින් එක ගැළපි ගැළපි ගැළපි ගැළපි ගැළපි ගැළපි මොනවද මතක් වෙන්නේ දැන් බුදුන් වහන්සේ ගියාම මොනවද මතක් වෙන්නේ නේද ආ හරියට බුදුන් වහන්සේ ඉන්න ඕන කියලා මතක් වෙනවා. දැන් අනවශ්‍ය විදිහට කාමයේ ඇලී ගැලී වාසය කරන්න ගියාම මොනවද මතක් වෙන්නේ? ඒක හොඳ නෑ කියලා මතක් වෙනවා. කියපු ඒවා දැන් ඔක්කොම මතක නැති වුණාට සාමාන්‍ය ජීවිතේට ගියාම ගොඩාක් දේවල් මතක් වෙන්න පටන් ගන්නවා. ගෙදර යන ගමනුත් වෙච්ච දේ කියලා කල්පෝලාතරියා වගේ කියලා නිවන් දකින්න ඕනේ කියන හැඟීමක් මතක් වෙනවා. නේද? මේකට කියනවා ධර්ම මානසිකාරයක් කියලා. එහෙනම් ශ්‍රවණය කරපු ඇත්තන්ට ධර්ම මානසිකාරයක් ගොඩ නැගෙන්න ධර්ම දේශනාව හේතු වෙනවද නැද්ද? හරි. බුදුරජාණන් වහන්සේගේ බණ ගැන කතා කරපු හින්දා දේශනා කරපු මට මොකද වෙන්නේ? දැන් මං හැන්දෑවේ යනවා පෑ 6ක විතර ගමනක්. හරි. ඔය යමින් ගමන් මට මොනවද වෙන්නේ? කියන්න බලන්න. දේශනා කරපු ධර්මය නැවත නැවත හෙට උදෑසන උඩුකය ඍජුව තියාගෙන ඉඳගත්තුත් මොකද වෙන්නේ? ඉක්මන් සමාධියක් ලැබෙනවා. ඇයි? පැය 6ක් ධර්ම මානසිකාරයෙන් හිටියා මේක තුල පැහැදිලිව කියන්න පුළුවන් මට මේ පැය 6 තුල මට නම් ඒක අංශු මාත්‍රයක කෙලෙස් ධර්මයක් නැගෙන්නේ නැහැ. ඇයි ඒ? නැගුණොත් කියන්න බෑ. නැගුණොත් මේක ගලාගෙන එන්නේ නැහැ. එහෙනම් අකණ්ඩ කුසල ප්‍රවාහයක් අකණ්ඩ කුසල මානසිකාරයක් දේශනා කරපු මට තියෙනවා. මේක ඇති කරගන්න මේ පාරේ ඇවිල්ලා ඔය මේ ගාලු කොටුව දිහාට එහෙම ගිහිල්ලා මං කිව්වා මං බන කියනවා එන්ඩෝ එන්ඩෝ කිව්වට මේකක් කියනවද? තනියම මං කවුරුවත් නැත්තනක බන කියන්න ගියා නම් මේ විදිහට පැය හයක් මට කියන්න පුළුවන්. මේ මොකද උනේ කවුද මේකට උපකාර අපකාර මේ අයට මේ අයට මානසිකාරයක් ඇති වෙන්නත් කියපු කෙනාට ධර්ම මානසිකාරයක් ඇති වෙන්න කවුද මේ සඳහා අනුග්‍රහය දැක්වේ ධර්ම දේශනාව සංවිධානය කරන්න මේසා විශාල පරිශ්‍රමයක් දරලා කටයුතු කරපු ඒ කුසුමාම්මා සහ ඒ දුවා දරුවෝ විතරක් නෙවෙයි මේ හැම දෙයක්ම සිද්ධ කරන්න කෙනෙක් මේ මල් බඳුනක් මෙතන තිබ්බනම් පහනක් පත්තු කරා නම් පාවඩයක් කෙරුවා නම් බැනර් එකක් දැම්මා නම් පොඩියක් දැම්මනම් ඒ හැම තැනකදීම සිද්ධ වුණේ පින්වත් වෙන මොකක්වත් නෙවෙයි. ධර්ම දේශනාවේ දායකත්වය ඔය කුමන ආකාරයකින් හරි කරා නම් ඒ හැම කෙනෙක්ම ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ කරගත්තා වෙනවා. Yeah. එතකොට එතකොට පින්නත් මේ හැම දෙයකටම සහභාගී වුණා විශේෂයෙන් මතක් කරනවා කුසුමම් ඇතුලේ පිරිස මේ නගර ශාලාව නොමිලේ ලබා දුන්නාය අපිට කියලා. එතකොට ඒ ඇත්තොත් මේ සදා දායකත්වයක් දරනවා. ඒ වගේම ඒ හැම කෙනෙක්ම කොයි විදියකින් හරි වචනයකින් ක්‍රියාවකින් සිතුවිල්ලකින් හරි යම් දායකත්වයක් දරනවා නම් ඒ ඔක්කොම ධර්ම දානයේ පුණ්‍ය කර්මයක් කරගත්ත විතරක් නෙවෙයි අනිත් අය කෙරෙහි ධර්ම මානසිකාරයක් ඇති කරවලා විශාල පුණ්‍ය ශක්තියක් ඉඳ කරගත්තා කියලා සතුට වෙන්න යම් කිසි කෙනෙකුට පින්නත් මේ වෙලාවේදී අදහසක් ඇති වුණා නම් මේ මොන අහවල් ජීවිතයක්ද මම මේ ගත කරන්නේ මොකක්ද මේ ඌරෙක් වගේ ඊරියක් වගේ කියලා උපමා කරන මේ පිල්හ සුඛය කියලා උපමා කරන මේ මේ පංචකාම සම්පත්තියේ ඇලි ගලි වාසය කරන මේ ජීවිතේ මොකක්ද? කෞරුජාව කියන එක මොනතරම් වටින දෙයක්ද? මම මේ ජීවිතයේ හිර වුණා. යමෙකුට හිතෙනවා මම මේ ජීවිතයේදීම කොහොම හරි බුදුරජාන් වහන්සේගේ උතුම් ධර්මයේ මහා සංඝරත්නයේ ආශිර්වාදය ආරක්ෂාව යටතේම ඉන්න පරිපූර්ණව පිරිසිදුව Brahmacharyaව කරන්න පුළුවන් ප්‍රෞද්ධාවකටපත් වෙනවා කියලා යම් කිසි කෙනෙක් අදිස්ථාන කරගත්තොත් මේ වෙලාවේ සාදුකාරයක් ආවේ නැහැ නේද? ඒ කියන්නේ ඒක අමාරුයි කියන එක ටිකක් නේද? එහෙම කරගත්තොත් අදිස්ථානයක් වින්නත් මේ ආන් ඒ බව අර ධර්ම දානය පුණ්‍ය කර්මය කරගත් අයට පින් උල්පතක් වගේ ඒ හිත නිවන් මාර්ගයට යොමු කරා කියලා ඒකට ඉර නැවත නැවත පින් අනුමෝදන් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ජීවිතයේදී නම් මට දැන් පුළුවන් කමක් නැහැ මං දැන් කෙඩෑරි වෙලා ගිහිල්ලා මං හැරිලා ගිහිල්ලා මං ජරාවටපත් වෙලා ගිහිල්ලා මම වගකීම් වලට හිර වෙලා ගිහිල්ලා මට ලැබෙන ආසන්නම භවය නැවත කාම සම්පත්තියටපත් වෙන්නේ නැති අනිවාර්යයෙන්ම මම ප්‍රෞද්ධාවක් ලබා ගන්න අවශ්‍ය කරන පාරමිතාව මෙතන ඉඳන් සම්පූර්ණ කරගන්නවා කියලා බොහෝ දෙනෙකුට පුළුවන්කමක් තියෙනවා දිස්ත්‍රාණ කරගන්න. සංසාරික ජීවිතයේ අන්නේ කාර්යයට සුවපත් කරගන්නවා කියලා මේ ධර්ම දේශනාව හින්දා යම් කිසි කෙනෙකුට අධිෂ්ඨානයක් හද ඇති වුණා නම් මේක කරන්න පුළුවන් මේක බැරි දෙයක් නෙමෙයි මේක කරන්න පුළුවන් දෙයක්. මේ නරාවලෙන් මම අයින් වෙනවා මේ අසුචි වලින් මම අයින් වෙනවා මේ දුකෙන් මම අයින් වෙනවා මේක කරන්න පුළුවන් දෙයක් මේක කරන්න පුළුවන් දෙයක් මම මේක දෙය කරනවා කියන අදිස්ථානයක් ඔයගොල්ලෝ ඇති කරගත්තා නම් පින්වත්නි ඒ ධර්ම දේශනාවට දායකත්වයේ දරපැත්තන්ට මහාත්ඵල මහානිසංස වෙනවා ඒකින්ද අපි හැමදෙනාම එකතු වෙලා ප්‍රාර්ථනා කරමු අදිස්ථාන කරමු විශේෂයෙන් කුසුම අම්මා ඒ දරුවෝ ඒ පුතා ඒ දේලි ඒ දුවල ඇතුළු ඒ හැම කෙනෙක්ම එකතු වෙලා විශාල පරිශ්‍රමයක් දැරුවා මම හිතන්නේ කුසුම අම්මා අඬ අඬපු නැති ටික විතරයි මාව මෙතෙට ගෙනගන්නේ අඬපු නැති ටික විතරයි මම හිතන්නේ ඇඬුවත් වෙන්න ඇති කියලායි මගේ අදහස තියෙන්නේ. ඒකත් කරන්න ඇති කියලායි මගේ අදහස තියෙන්නේ. මං ඉදිරිය නම් ඇඬුවේ නැහැ. නමුත් එහෙම වෙන්න ඕනේ. ඉතින් ඒ තරම්ම කැපකිරීමක් කරලා ඒ හැම දිනෙකම විශාල පුදුමාකාර සතුටකටපත් වෙන්න පුළුවන් අපි අපි අපි හැම දිනම දේශනා කරපු මගේ ශ්‍රවණය කරපු ඔබ සම දෙනාගේ තුල ජනිත වුණා වූ යම් පුණ්‍ය ශක්තියක් තියෙනවාද අපි ප්‍රාර්ථනා කරමු අධිෂ්ඨාන කරමු කුසුමම් ඇතුළේ අයට ඒ ඥාතීන්ට වගේම සහසම්බන්ධ වෙච්ච හැම කෙනෙකුටම කයින් වේසිත වාරයක් ගානේ වචනයෙන් සිතුවිල්ලකින් පාවේසිත වාරයක් ගානේ යත්නම්ගේ චිත්ත සංතාන පිරිසු කරගන්නට ලැබිලා තියෙන සියලුම සංසාරික දුක්ඛ සංතයෙන් අත මිදෙන්න උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම නගර අධිපතිතුමා ඇතුළේ කාර්ය මණ්ඩලය මේ ස්ථාන අපිට නොමිලේ ලබා දුන්නේ හැමදිනාටම නන්නාරුවෙන් සහයෝගය දක්වපු හැමදිනාටම මේ උතුම් පුණ්‍ය කර්ම හේතුවෙන් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තමයි පින්වත්නි අද මේ ධර්ම දේශනාව සඳහා සහ සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් තම තමන් තුළ ජනිත කරගත්තා වූ සියලුම කුසල ශක්තිය උතුම් නිර්වාණ සාන්තිය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම කුසුමම්මා ඇතුළු ඒවා ඒ પરම්පරාවේ ඒ ඒ ඒ දුවල ආදී ඇතුළු ඒ හැමදෙනාම සහසම්බන්ධ වෙච්ච දායකත්වයේ දරපු හැමදෙනාගේම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අයිති අනුමෝදන් වේවා මේ පරිලෝකයේ සියලුම ඥාති මිත්‍රාදීන්ට උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ අය මේ ලෝකෙට ජනිත කරපු දෙමාපියන් ඔබ හැමදෙනාමත් මේ ලෝකෙට ජනිත කරපු දෙමාපියන්ට මේ පින් අයිති අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කරන්නේ නම් මේ ජීවිතයේදීම උතුම් සැනසීමෙන් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය නොකරන්නේ නම් මේ පින් අනුමෝදන් කරගනිත්වා සුගතිගාමි වේවා අවසාන වශයෙන් උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සියලු දේව දේවතාවුන් වහන්සේලාද මේ පින් අනුමෝදන් කරගනිත්වා දේව බල දේව ශක්තියින් වඩා වර්ධනය කරගනිත්වා දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ හැම දිනාටම දේව බල දේව ඊට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පොදුවේ පින්වත් මේ හැම කෙනෙක්ම කරන කෙන සියලු කටයුතු සාර්ථක වේවා සියලු යහපත් අදිෂ්ඨාන බලාපොරොත්තු සිද්ධ වේවා යම් දුකක් කරදරයක් වන්ති වේ නම් ඒ සියලු දේව හරහා දුරීභූත වේවා හිත මිත්‍රාදීන් ඥාති මිත්‍රාදීන් දූ දරුවන් දෙමාපියන් ඇතුළු සියලු දෙනා නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා සියලු චිත්ත සංතානයන්හි කුසලයන් වැඩේවා කුසලයන් දුරු වේවා ජාති දරාදී අනන්ත ප්‍රමාණ සංසාරික දුක්ඛ ස්කන්ධයෙන් අත මිදෙන්න මේ චිත්ත සංතානයන් මේ අත්තන් ගන්නා වූ යම් බලයක් ගන්නා වූ යම් වීරයක් ගන්නා වූ යම් අදිස්ථානයක් වේද යෝධ බලයක් යෝධ වීරයක් යෝධ අදිස්ථානයක් බවටපත් වේවා බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා නිවී සනසීවදාලා වූ උතුම් නිවන් සාන්තියෙන් සනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සත්‍ති භවංසතේ අභිවාදන සීරිස්ස නිච්ඡං වද්දා පචායිනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාසේ සමිජ්ජතු ධර්මානුශාසනාව පවත්වව දාල දේශකයාණන් වහන්සේ මහව කෝන්වැව ඉහළගම ගල්ලෑවිහෙර ආරණ්‍ය සේනාසනය ඉරියාව දිඹුල්ගිරි ආරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිපති විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු